දේශකයන්න් වහන්සේ මහප කල්යාය විහාර වාසීව බැලවිසු පඬිත ශිරෝමණී අතිපූජ්‍ය මහෝ සුමේධ ස්වාමීන් වහන්සේ තුන්වත්නි ධර්මශ්‍රවණයට පෙර අපි පන්සල සමාදන් වීමට নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතු විහෙරති සදා වේදනාව කියන්නේ නික අපභාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේක ස්වාමීන් වහන්සේලා විවිධ ප්‍රකාර කළ අරුණ අරුණ සාමුදුරන් වහන්සේ සම්මා ජීවිතය ගැන උන්වහන්සේගේ හිතවත් පිළිසකට ගන්නා කියලා උන්වහන්සේ තරහගත්තා යම් යම් වචන වලින් ගන්නා එතන බුදු පියාණන් වහන්සේ ළඟට කඳවල හැවුවා මෝලිය පන්නේ මේ කාරණේ හැබැයි මම ස්වාමීනි මෝලිය පන්නේ යම් කිසි කෙනෙක් තමන්ගේ හිතවත් කෙනෙකුට දැන්නොත් මොකද තමසේ හිතන්න ඕනේ නැතිව මේ කිත්තා විපරිණතම් භවිෂ්‍යති නච පාපකම් වාචං නිවිතාවිස්සාමි හිතානුකම්පීච විහෙවිස්සාමි මෙත්ත කිත්තෝ නදෝසන කරෝ අපි මෙහෙම හිතන්න පුළුවන් ඕන. දැන් මේ බණ අහන පිළිසෙට හිතෙන්න පුළුවන් මේ බණ වදාලේ මෝලිය පරුණ කියන ස්වාමීන් වහන්සේට නේද? අපිට නෙවෙයි කියලා හිතන්න එපා. යම් දෙදකට දෙයක් ඇදුවා නම් ඒ දෙදේ කියන කාටත් ඒ දෙයට හොඳයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය භික්ෂු භික්ෂුණී පාසක උපාසකා කියන ජීවන පිළිසෙ තමයි. දැන් බුදුරජාණන් වහන්සේ වෙච්ච කෙනෙක් තමන් හිතවා පිළිසකට බැන්නා කියලා මම තමන් මෙහෙම හිතන්න ඕන එහෙම වෙලාකට තමන් හිතවා පිළිසකට බැන්නා කියලා හිත වෙනස් කරගන්න එපා. ඒ වෙලාවට මේ මෙහෙම පිළිපදින්න ඕනේ. නචේව මේ චිත්තං විපරිණතං අනුස්සති මගේ හිත මම වෙනස් කරගන්නේ නැහැ කාරණේ මොකද ආකාරෝප දෙක දැන් මෙතන උපදිනවා මගේ හිතවත් පිරිස කියලා ආකාර උපදිනවා මගේ හිතවත් පිරිසට දැන්නා කියලා දැන්න අය ගැන තරහ එනවා මේ දෙකෙන් උනේ මොකද වටිනා මැනිකක් දුකලා වාගේ අපේ හොඳ හිත ඒ වෙලාවට පරිදි වෙලා යනවා ඒ මොකද ආසාකෝප දෙකෙන් හිත වෙනස් කරගන්නේ නැහැ මම කියලා හිතන්න ඕනේ. ඒ මොකද කාරණය මේ ශරීර කූඩු අහක දාන කුණ අහක දාන කුණයි නැති වෙලා යන හිතයි. මේ ශරීර කූඩුව මරණයෙන් පස්සේ අහක දාන කුණ මේ දෙකස් තුන කොටයි ඒ දැනන්නේ මගේ හිතවත් එක්කුත නෙවෙයි දෙකස් තුන කොටයි ඒ දැනන්නේ නැති වෙලා යන හිතයි අහක දාන කුණයි දෙකේ පරලොව ගෙනියන්නේ නැහැ. ඒ නිසා අදාන ගුණකතයේ ගන්නේ. ඒ නිසා මේ බැනපු එක්කෙනා ගැන තරහ ගන්න තරහ පොදවලා හිත වෙනස් කරගන්න එපා. සමාධි හිතවතුන් කියලා ඒ යනතු ගැන ආශාව උපදවලා හිත වෙනස් කරගන්න එපා. එහෙම වෙලාවට හිතන්න ඕනේ මේ නැති වෙලා යන හිතයි ආකදාන ගුණකයි ඒ බැන්නේ ආකාර භගවන්න කෙනෙක් නෑ බැලු කෙනෙක් නෑ බැලු දේශයයි කෙලෙස් ඉඳයි ඒ හිත කියන්නේ කල්ලන්න බෑ බලන්න බෑ පේන දෙයක් නෙමෙයි නොපේන දෙයක් ගැන තරහ ගන්න එක නුවණකමක් නෙමෙයි ඒ නිසා මම තරහ අරගෙන හිත බෙදා හදගන්නේ නෑ තරහින් හිත වෙනස් කරගන්නේ නැහැ. ආසාවෙන් මං හිත වෙනස් කරගන්නේ නැහැ. මුලින් තිබිච්ච හොඳ හිතවන් මම තියාගන්නේ කියලා අනුගුණේම කල්පනා කරන්න ඕනේ. නපාතිකං වාචං නිච්ඡාදේශාමි මං බලින්නේ නැහැ. ඒ මොකද පරසා විකමේ වාචා ආජීවිතා භාවිතා මෞලිකතා නිරේතං වත්තනිකෝ යස්මිය චිත්තඥාන යෝනි සංවර්තනිකෝ පෙත්ති විදේ සම්මාර්ථනිකෝ යන්නේ දේශනා කරවදාලා අනුන්ට දැන්නාම නිවේ උපදිනවා ත්‍රිසං ආකාරයේ උපදිනවා ප්‍රේතාකාරයේ උපදිනවා උදාහරණයක් වශයෙන් දිනම් බුදුරජාණන් වහන්සේ වන්නකොට ධාක මොග්ගල්ලා මහා කච්චන් රහතන් වහන්සේ දැකලා දැන්නා ඉතින්දී බුදුරජාණන් වහන්සේ වදාලා මේ බැලීම ඔබට අකුසලයක් සමාව ගන්න මම සමාව ගන්නෙ නැහැ කියලා මොහොන් මාන්නාද ශ්‍රාවක බ්‍රාහ්මණයෙක් සමාවගත්තෙන මරණය පස්සේ වන්දේ කියලා බණ්ණාමන පංච වචන කුසලයේ තිරසං ආත්මය උපන්නා. දිනක් රහතනමක් වින්දේ වන්දියට ගන්නේ වෙලාවේ එක්තරා විමානවාදී දිව්‍ය පුත්‍රයෙක් උන්වහන්සේ වැඩමවාගෙන විමානයට ගියා. දැනලා ඉන්නකොට එක්තරා ප්‍රේතියක් ඇවිල්ලා කෑම ඉල්ලුවා. මේ දිව්‍ය පුත්‍රයා දිව්‍ය භෝජන දුන්නා. දීපු හැටියේ මල මුත්‍ර ලේ හැම බවට පත් වුණා. දැන් අර ප්‍රේතිය ලේහල මල මුත්‍ර ගොඩක් අනුභව කරනවා. මේක දැකලා රහතන් වහන්සේ මොකද අභිජ පුත්‍රේ අරතාවනේ ස්වාමීන් වහන්සේ ගිය ආත්මේ මගේ භාර්යාව. මම දන් දුන්නා. මම දන් දෙලේ වාක භාර්යාව විදුද්ධ වුණා. මට දැන්නා උඹ ඒ දිනේවා මට ලේහල මල මුත්‍ර වෙන්න ඕනේ කියලා. මේ භාර්යාව සන්දාන ස්වාමීන් දන් දෙන්න ප්‍රිය නැහැ. මම දැන්නා කවුද වචනේ දන්නා. ඒ ජනක වංශයේ ආදී පින්වත් ස්වාමීන් ප්‍රේතියක් වෙලා මේ බණේ උපන්නා. මම ඒ වාසිතෙන්ද කියන යම් කිසි කෙනෙක් මන් දක්නවා නම් බද්දකල උටයි විපාක. යම් කිසි කෙනෙක් මහ කෑවා නම් භාකාබ්දයෙන් අර්ථ විපාක. ඒ නිසා මම බණින්ද යන්නේ නැහැ. ධර්මයන් දෙන්න යන්නේ නැහැ. මට වැඩක් නැහැ. මම මුජී කරගන්න ඕනේ. මේව හැමදාම තියාගන්න බෑ. මරණයෙන් පස්සේ මල කඳවත් මට අයිති වෙන්නේ නැහැ. ඉනිපව් දෙක විතරයි මට අයිති වෙන්නේ. ස්වාමීනි මම ඉඳලාගෙන මම පින් කරලා මේ දෙවියෙක් වෙලා අපන්න. යා අනකාරී ධර්මයේ ප්‍රකාශ කළා. ආහාර ප්‍රේමයේ බුදුරජාණන් වහන්සේ වදාළේ මාස වචනේ ප්‍රේත ලෝකේ උපදිනවා. ආහාර ප්‍රේත ලෝකේ උපන්නා. ඒ නිසා අනුලේ කල්පනාවට ගන්න ඕනේ යම් කිසි කෙනෙක් වන්නකොට මම කනින්නේ නැහැ කියලා හිතන්න ඕනේ. පාරමී මොකද ඒක තමන්ට දුක් පිළිසහිත පිණිස පවතිනවා කියලා තමන් හිතන්න ඕනේ. ඊටාන් කම්පීත විහෙරේ ස්ථානී මම කරුණාව උපදවා ගන්න ඕනේ මම කාටවත් දුකක් දෙන්නේ නැහැ අනුන්ගේ දුක් කරලා ඒ අතු දුක් නැතුව වේවා කියලා මම කරුණාව උපදවා ගන්න ඕනේ නැනි ඉල්ලමක නැනිකක් වාගේ කරුණා চৈতසිකේ අපේ හිතේ පවතිනවා ඒක මතු කර ගන්න ඕනේ නැති කර ගන්න ඕනේ කාරණා ගන්නා කියලා අනුන්ගේ වැරදි හිතන්න හිතන්ද කරුණාව නැති වෙනවා දේහය ගැදෙනවා ඒ නිසා තමන් හිතන්න ඕනේ කරුණය මේ ඒ දැනුම දේවල් හිතන්න යන්නේ පහකට නෑ කාරණේ අපි මේ මරණය කරා ගමන් කරනවා නැවතීමක් නෑ අපි වාඩි වෙලා හිටියත් කතා කරගෙන හිටියත් මරණය වෙතයි මේ ගමන් කරන්නේ ඒ නිසා මේ මරණය පස්සේ සැප ලැබෙන්නේ දීපව දෙකන්වයි එනිසා සැප ලබන කටයුතු හේතු පදවන්න ඕනේ. ඉතින් කර්මනේ කල්පනා කරන්න ඕනේ. මේ තනත්තා අනාගත භව දර්ශන පදර්ශාන කරුණා අසරණයි කියන කිසි කෙනෙක් ගන්නා එයාගේ හිතය නැති කරගත්තා. අම්මේ සතියෙන් පැවිදෙනවා මරණය මරණයට පත් කරනවා සැප සම්පත් නැති කරන අදහස් උපදිනවා අනුත් අලාභ කරනවා නින්දා කරනවා වැරදි කියා කරනවා මේ කාරණා අය අකුසල් අය සිද්ධ වෙනවා විශේෂ නිසා විපාක වශයෙන් මොකද වෙන්නේ මරණාසන්න මොහොතේදී සිහිනුවන නැති වෙනවා සමාන්තර කුසල මතක් කරගන්න බැරි වෙනවා සිහිමුලා වෙනවා මරණයෙන් පස්සේ ආකාරයෙන් උපදිනවා මිනිස්සුත් උපදිනවා නම් ගරුබුහුමන් නොලබන ජලකී නොලබන දුක් කැමතනක උපදිනවා අවරස්තන කෙනෙක් වෙලා උපදිනවා ලෙඩෙක් වෙනවා දිලිඳු කෙනෙක් වෙනවා මේ අන්දමට අනුපාදිත කෙනෙක් වෙනවා අනුවාසින් නැරෙන කෙනෙක් වෙනවා ආනර කරුණාවෙන් දුර වෙලා දේශී උපදවලා ඉදු කරගන්න පාර ධර්ම හය නිසා මේ ආදීනාවක් ලැබෙනවා නමුත් කරුණා රැක කරගත්තොත් ඒ කුජලයාට ධර්ම ගුරු වලින් අනන්ත ගැටීම සිද්ධ වෙන්නේ දේශේ යටපත් වෙලා කරුණා රැක වෙනකොට අනුන් මරණයට පත් කරන්නේ නැහැ තමන්ගේ සැප සම්පත් නැති කරන්නේ නැහැ. අනුන්ට අලාභ කරන්නේ නැහැ. අනුන්ට නිඳා කරන්නේ නැහැ. අනුන්ට වැරදි කියා කෑම සිද්ධ වෙන්නේ නැහැ. අර කරුණාව ඇති වෙනකොට ඒකේ ආනිසංස වශයෙන් හදා කියලා වෙනවා. මනෝකන්න මොහොතක සීනුවන ඇතිලා සමන්තර පින් මතක් කරගන්න පුළුවන් වෙනවා මරණය පස්සේ සුගතියේ උපදිනවා ගරු දුහුමන් ලබන මිනිසක් පවුණු මිනිසක් බව ලබනවා හොඳ තැනක උපදිනවා ලක්ෂණ කෙනෙක් වෙනවා යමකම ඇති කෙනෙක් වෙනවා නිරෝධී කෙනෙක් වෙනවා මේ බොහෝ කරක් අපේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා අර කරුණාව නිසා ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා මේ කාරණේ මම මේ කරුණය මම කරුණාව මම ඇති කරගන්න ඕනේ. අන්ත දෙපදෙන හිත මම ඇති කරගන්න ඕනේ කියලා එහෙම හිතන්න ඕනේ. දැන් මෙතන මේ ප්‍රකාශකලේ දේශයෙන් යුක්තව ඇති වෙන හිත සම්බන්ධවයි. නියම් කිසි කෙනෙක් දේශයෙන් යුක්තන් අනුපාදකම් කියමන අනන්ත අනුන්ගේ වැරදි කියාපෑම අනන්ත නින්දා කිරීම දේශයෙන් අනන්ත අනා විවාහ කිරීම, ධර්ම දුරුවලින් ගැටීම් ආදී මේවා වේතන මූලිකව සිද්ධ වෙනේවා. නමුත් මෙතන මේ ක්‍රියාකෝ පවුල් හයේ මේ ලෝකමූලිකව අපේ අපේ සිද්ධ වෙනවා. උත්තරාව බුදුරජාණන් වහන්සේගේ කාලේ පිටිකදා රීතිනේ. මේ උත්තරාව මේ කුඩේලා ඉන්නේ දාසියක් වෙලා කුර්ධානාවතී ඇතුලේ පිළිතක දාසියක් වෙලා සිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් දෙතුන් වහන්සේ ඇතුළත් ස්වාමීන් වහන්සේ කුද්දුත්තරාව උදුනේ මොකද? එපිටක ධර්මයේ දැනගන්නේ මොන කාරණේන්ද කියලා මේ ප්‍රශ්නේ ඇහුවා. සෝවාන් වීම මොන කාරණේන්ද? එතනදී උන්වහන්සේ පිළිතුරු දුන්නා මුමෙන්ද හේතුව මේ මිහිතර පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානය දෙන මේ ගෙදර. මේක පසේ බුදුරජාණන් වහන්සේ නම කුදු ස්වභාවයෙන් වදින්නේ. ඉතින් මේ පින්වතිය කම්මිලියක් කරවගෙන දත්තරන් වාදනයක් අතින් අරගෙන අපේ පතේ බුදුහාමුදුරු වදින්නේ මෙහෙමයි කියලා කුජයිලා මීළු කළා. ඒක ජීවිතේ නෙවෙයි ලෝකේ. එතකොට විනෝදයට යම් යම් දෙනා ජනුභාවකම් කිවත්තාන් අකුසල් සිද්ධ ඒ විපාකේ ලැබෙන අකුසලේ මානෙන්නේ පින්වතිය බුදුුනේ. දානියක් උනේ මොකද එක්තරා අනුසාර තැනක තමා ජනපද තියාගෙන තමාගේ අංග තරසමින් ඉන්න වෙලාවේ රහත් විසුණියක් ඒ ගෙදරට ගිය වෙලාවේ තමන්ගේ පළඳනා දෙතිය අර භික්ෂුණියට කීවා අරගෙන දෙන්න කියලා. ආනර භික්ෂුණිය කල්පනා කළා මං දැන් මේ පළඳනා දෙතිය අරන් ගිහින් දුරු බයිර බැනගෙන අපාය උපදිනවා. නිරේ උපදිනවා. නමුත් දැන් අරන් ගිහින් දුන්නාම දාසියක් වෙනවා මේ දෙකෙන් දාසි වීම වරදක් නෑ. එනම් පළඳනා දෙතිය දුන්නා. වාග් භික්ෂුණීන් වහන්සේගෙන් දැනගත් අකුසලයේ මේ ආකාරයෙන් ආන් තමන් දාසියක් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ වහන්සේලා අට නමකට පින්ද පාතේ දුන්නා පිළිබත් ආහාර බොහොම රහමෙන් ඊළඟට උන්වහන්සේලා අපේ තියාගන්න බැරි හින්දා තමන්ගේ බලවත්ක් උන්වහන්සේලා අපේ තියාගන්න දුන්නා ඒ කුසල ශක්තියෙන් මහණෙනි මේ පිටිතක ධර්මයේ දැනගන්න පුළුවන් උනේ දැන් එතකොට මේ කුජුත්තරාවේ කතාවේ තේමා විනෝදයට ප්‍රීතිය නම් අනුජබාරුකම් කියන වදනය පවතිනවා මෙතන ප්‍රධාන වශයෙන් කියන දේශමූල කියන්නේ කර්තජයක් සම්බන්ධවයි. ඊළඟට උන්වහන්සේ වදාළනවා නදෝසන්තව ඉතේ තරහා නොගෙන මම කරුණාව ඇති කර ගන්න ඕනේ. මම හිතේ තරහා නොගෙන මම මෛත්‍රී උපදවන්න ඕනේ. ඒ දැනගතා කිසිම මිදේවා කියලා මම ඒ ධනක් දෙකේ නාන දුකක් නොවේවා. ඒ ධනක් දෙකේ නාන සපක් වේවා කියලා හිතන්න ඕනේ. කාරණේ මොකද ඒක තමංග දිව්‍ය මනසේ නිගම්ම නිවන් කියන පරමුණේ තම ලබන්නේ කියනවා. ඊළඟට පරමුණේ ඔබට යම් කිසි කෙනෙක් දැනන ඔබට යම් කිසි කෙනෙක් දැනුවත්වම හිතන්න ඕනේ නැතිව මේ චිත්තං විපරිණතං අනිත්‍යති මං හිත වෙනස් කරගන්නේ නැහැ. මේක අහගානක් නයි නැති වෙලා යන හිත කොන දැන් කියාපුවා. දෙන්නේ හිත තනිත මම නෙවෙයි මගේ නෙවෙයි. හිත මම නම් මගේ නම් නැති වෙලා යන්නේ මොකද? මේ කය මම නම් මගේ නම් තුන් වෙලා යන්නේ අහගාන්නේ මොකද මම නෙවෙයි පරලොවට ගෙනියන්නද? ඒ නිසා මේකට මම මම කියලා ආශා කරන්නේත් නැහැ. අසවලා දැන්න කියලා මම තරහ ගන්නෙත් නැහැ. ආශාවෙන් තරහෙන් මම හිත වෙනස් කරගන්නේ නැහැ. මට පාටිකං වාචං විචාරේතං බලින්නෙත් නැහැ. ඊතාර කරපීච විහෙදිතානි. ඒ දැනක් මේකේ නා දුකින් මිදේවා කියලා මම කරුණාව පදවනවා. ඒ දැනත් එක්කෙනා සපත් වේවා කියලා මම මෛත්‍රී උපදවනවා කියලා කරුණ හිතන්න ඕනේ. නමුත් කරුණ ආන්දුමේ අවවාදයේ පිළිගත්තේ නැහැ. එතන දුක්ඛජානන් වහන්සේ වදාරනවා මානි මම මුල් පාළේ මේ බඩගිනි කෙනෙක් බත් බලාපොරොත්තු වෙන්නවා වගේ ප්‍රතිභාගයේ වතුර බලාපොරොත්තු වෙන්නවා වගේ මේ දුසුන සීතල කෙනෙක් උණුසුම බලාපොරොත්තු වෙන්නවා වගේ මල් ළඟ පේනවා. ආහා මම වැඩි යමක් කියන්නේ මේක කරපල්ලා මේ දේ කරන්න එපා කියලා මම කියනවා. ඒ කිව්වාමියත්ව පිළිගන්න කොයි බැරිද? මොකට කීකම් අත්‍යයන් ගන්න පුවස්ස කරන්නේ. මේ මොක අත්‍යයන් අර දත්ත දෙක නාමය අදහසන් දෙමින් යන්න ඕනේ කන දෙමින් යනවා. අයියෙන් යන්න කොට තන්දි හයියෙන් යනවා. හැරෙන්න ඕන තන්දි හැරෙනවා. අමතේ දෙවිති කරන්න දෙයක් නෑ. ඒ වාගේ කීකම් අත්‍යයන් ගන්න පුවස්ස කරත් ඒ වාගේ ඒ කාලේ මහණෙනි මම දෙන අවවාද පිළිඅරගෙන උඹට හිටියා මහණෙනි මම බලාපොරොත්තුමාවක් දේශනා කරලා මහණෙනි යම් කිසි කල්වත්තක මේ තල් කියන්නේ අපේ ලංකාවේ තියෙන තල් නෙමෙයි ධම්මදිව කියන බොහොම සුවඳ දෙන තල් කියන මල් වර්ගයක් ඒවා සම්බන්ධවයි මේ කියන්නේ මහණෙනි යම් කිසි කෙනෙක් කල්වත්ත දිනු කරගන්න අදහස ඇති කෙනෙක් අර දිවිගෝචාර කරනවා ලාටු මහින්තු කපා දානවා එතිලා කියන වැර කපා දානවා ඒ මේ මේ ගස්සුද්ධ කරනවා අන්සාතු සප්පායම් කරනවා ඒ වාගේ මහණෙනි උඹලාගේ ಗುಣ දිනුවට බාධක අකුසල ධර්ම මේවා කියලා අකුසලම් පදහත් කුසලේසු ධම්මේසු ආයෝගන පරවත මහණෙනි ආ මේවා කව කියලා ඔබලා තේරුම් ගන්න ඕන. මේවා අකුසල් කියලා තේරුම් ගන්න ඕන. මේ මේවා කී කියලා තේරුම් ගන්න ඕන. හොඳ නරක දෙක තේරුම් ගන්න ඕන. වස දෙක තේරුම් ගන්නවා වගේ. මේවා වස දෙක මේවා ආහාර වර්ග දෙක වෙන් කරලා තේරුම් ගන්නවා වගේ. මේවා කවුරුත් පිණිස පවතිනවා. මේවා පින් තම පිණිස පවතිනවා කියලා ඔබලා තේරුම් අරගෙන අර සංවත්තේ මේ සංවත්තේ සංඝස්න දිනුවට බාධක දේවල් දුරු කරලා සංඝස් ගැනීමට උපකාර වෙන සාති සම්මායන කරන්නා වාගේ එතකොට සංඝස් දිනු වෙන්නා වාගේ උබලාගේ ගුණ දිනුවට බාධක වෙන පාප ධර්ම මේවා කියලා තේරුම් ගන්න අස්තර බලලා උබලාගේ ගුණ දිනුවට හේතු වන කුසල ධර්ම මේවා කියලා ඒ දී කරපන්නා ආවාද කළා ඊළඟට බුද්ධ ඥාන වහන්සේ වදාරන මාගේ මම උඹලාට පෙර සිද්ධ වෙච්ච තොරතුරක් කියන්නේ. මේ ජගත්වල හිටියා මේ දෙක දෙක අපිනේ. මේ විශේෂකට ගැටියෙන්නේ විවරණතා වේදිකා කියලා කියනවා. මේ වේදිකා පිළිබඳව තරම් වල කෙනෙකුට විවාහ කරගන්නවා. මේ වේදිකා බොහොම ගුණවන්ත කෙනෙක් තරපරස නැහැ බොහොම මෛත්‍රී සාගතව කතා කරන බොහොම ඉවසන කෙනෙක් ඇති දතේ සිද්ධ වුණා. මේ වේදිකාවට හිතියා කාලි විලදාතියක් මේ දාටි කල්පනා කළා. අත්ත වශයෙන් මේ වේදිකාවගේ ගුණ නිසා දතේ ප්‍රසිද්ධ වුණා. නැත්නම් මගේ බුද්ධ කම නිසා දේහී කාරණවන්තයක් වශයෙන් ප්‍රසිද්ධ වුණාද? මොකද මේ කාණි කියන ධාති බොහොම හොඳට වැඩ කරනවා. පාන්දරේ නැගිටිනවා, කිරිතෝ වෙනවා, අතපතු ගන්නවා, ආහාර පාන දෙනවා. ඔක්කොම කිසි ආහාර දෙයක් නමුත් ඒ කියන්න ඕනේ නැහැ හැම දෙයක්ම කරනවා. ඉතින් මේ කාලේ ප්‍රතිදාහයට හිතුණා මේකම ගන්න ඕනේ. කියලා දවසක් එළි වෙනකම් නිදාගත්තා. මේ ජීකම හැමෝම මොකද කාලේ එළි වෙනකම් නිදාගත්තේ අකනියපියක්ද? නෑ අකනියපියක් නෑ. කාලා බැලුවා විතරයි. ඉතින් කල්පනා කළා මේ වේදිකාව ඇත්ත වශයෙන්ම මෛත්‍රී භාගත කරුණා වන්තියක් නෙමෙයි. මගේ ගුණ කමනේ කරුණා වන්තියක් වශයෙන් රැකේ බුද්ධ වුණා. දෙවි දවසේ නමක් දැන් වෙලා හඳාගත්තා. එදා පරස වචනයෙන් දැන් නම් ආනාදී කල්පනා කළා මේ මේ කාට තරහ එනවා. එහෙම කරුණා මෛත්‍රිය කෙනෙක් නෙමෙයි. තමත් බලන්න තුන්වෙනි දවසේ තමත් වැඩි පුරලා ගත්තා. තුන්වෙනි දවසේ දොර අනුලේ මනුවට ගෑවුවා. උන්වතුආ ඉතින් මේ මහණෙනි යම් කිසි කෙනෙකුට අප්‍රිය අමනාප දෙයක් ලැබෙන්න හේතුව වෙලා සෝවාන් වෙනවා ඒ කෙනෙක් ඉන්න පුළුවන් නමුත් ඒක ගුණේ නෙමෙයි තමන්ට අප්‍රියමනාප දෙයක් ලැබිලා තමන්ව සෝගත නිවාස උපසාන්ත සෝගත කියන්නේ නපුරු වෙන්නේ නැහැ. තමන්ට යම් කිසි අප්‍රියමනාප දෙයක් ලැබුණ හැටි තමන් නපුරු වචන කතා කරන්නේ නැහැ. බනින්නේ නැහැ. නපුරු වෙන්නේ නපුරු අන්දම සාලා බලන්නේ නැහැ. නපුරු අන්දමට ක්‍රියා කරන්නේ නැහැ. වාදීන් ගබනවා නම් බලනවා නම් මම බොහොම පුදුම වෙලා ඉන්නවා නම් තමන් බොහොම උදව් වෙලා හිත මානෙන් පදලලා ඉන්නවා නම් එකතුනේ නෙමෙයි මානෙ අපි අමනාපයක් ලැබුණා තමන් හිතන්නේ මේක මම මේ මම තරහ ගන්නකොට නෑ නපුරු වචන මම කියන්න මොකද මේ තරහ ආපු බව අඳවන්න නැතුව මම හිතේම නිවා ගන්න ඕනේ යම් යම් අනුකාරකම් නැතුව සියල්ලම සම්පූර්ණ වෙලා කෙනෙක් මොකද ඉන්නේක මුලේ නෙමෙයි අනුකාරව ලැබුණත් මේ ධම්මම ධම්මං වේද සක්කරණතෝ ධර්මකරණතෝ ධම්මං අපචාය මානුසුවචා භවිස්සාමි මමන්ද යම් කිසි අනුකාරකම් ලැබුණත් මම කල්පනා කරන්න ඕනේ මම මුලේක කරු කරන්න ඕන. මේ තනා ගැනීම ගුණයක් නෙවෙයි. ඉවසීම ගුණයක්. මම ඒක අද කරගන්න ඕන. ඉතින් මහන්නේ මම තවත් නුඹලාට දේශනා කරනවා මේ කාරණේ. ආවේනවා අකාවේනවා භූතේනවා අභූතේනවා සංවේනවා අමතේනවා අත්ත සංහිතේනවා අනත්ත සංහිතේනවා මෙත්තචිත්තාවා දෝසන්තරා මානමේ ලෝකේ විතරම ලෝකයක් අනේ නින්නා නෙමේ ඉතින් ඒ නිසා සමහර කෙනෙක් දුක කියන්න පුළුවන් නිකුදුක කරන්නේ මෙතනදී මේ වරද මෙයාගේ වරද කියන්න හොඳ නෑ එහෙම හිතන්නේ නෑ මෙතන නිකුදුක පිළිසාරින්නවා එයාට විවිධ පිරිසක් ඉන්නවා. මෙතෙන්දී කිව්වොත් එයා විපත්තියක් වෙන්න පුළුවන්. එහෙම දුරදිග නොබලා යම් කිසි කෙනෙක් අවේලාවේ ඔබට දොස් කීමක් යම් කෙනෙකුට දොස් කීමක්. සුදුසු දෙනාම බලලා සුදුසු තැන බලලා දොස් කීමක්. ඒ වගේම නන්දියේ මල්ලියේ අනාදී වශයෙන් හොඳ මුතු මෙලේ වචනේ දොස් කීමක්. මේ අනේ මොන යනාදී වශයෙන් කියලා දොස් කීමක්. මේ වැදගත් නැති වචන වලින් දොස් කීමක්. You නිමුන්වට හේතු වෙන වචන වලින් දොරකීවා මෛත්‍රියෙන් දොරකීවා තරහින් දොරකීවා උඹලා මොකද හිතන්න ඕනේ නැතිවනෝ චිත්තං කරනකම් පරිස්සති අපේ හිතාන වෙනස් කරගන්නේ නැහැ තරහින් හිත වෙනස් කරගන්න ඒක අපේ විචාර පාඩුවක් වටිනා වස්තනයක් මඩකොටක දාලා පැහැදුවා වගේ කාර්ද පාඩු තමන්ට වටිනා දෙයක් ඉරුවා වගේ කාර්ද පාඩු තමන්ට ඒ නිසා නම් හිත වෙනස් කරගන්න මට ඒක බාධා මම තරහින් හිත වෙනස් කරගන්නේ නැහැ ආසාවෙන් හිත වෙනස් කරගන්නේ මම බනින්නෙත් නැහැ මම ඒ තනරතාගේ දුක් ඒ තනරතාගේ දුක නැති වේවා ඒ තනරතා දුකින් මිදේවා තරදයෙන් මිදේවා එහෙම මම හිතන්නේ එතකොට කරුණාවක් වෙනවා ඒ තනරතා සපතක්ම වේවා කියලා හිතන්නේ මහණෙනි ඒ දැනට කුජලයාට මෛත්‍රියවලා මෛත්‍රිය කැප කරලා සමානතන දෙන්න ඕනේ. ඒක නැත්නම් මෛත්‍රියට ගන්න ඕනේ. එයා වෙනත් වචන මතක් කර කර තරහ ගන්න එපා. ඒක නිසා පාඩුවක් ඉතින් වීති කරපතුණු ගෙදර ඇතුළට අරගෙන Taman නාමයේ වහගෙන තරහ ගන්නවා. ඒක Tamanල පාඩුවක්. ඒ නිසා මම තරහ ගන්නෙත් නෑ. මම ආසාවකට වෙනවා කියලා ගන්නෙත් නෑ. මම බලින්නෙත් නෑ. එයාට යහපතක් වේවා. එයා දුකින් මිදේවා. සියලු සත්ත්වයෝ දුක් නැතුව යටෝ ගෙවපා කියලා කාර්යය තම යටෝ ගෙවපා කියලා මහනි එහෙම හිතන්න පුරුදු වෙන්න ඕනේ මගේ සංකාන අනුමත චෛතසිකේ මෛත්‍රී වශයෙන් බුද්ධජනන් වහන්සේ වදාළා ඒ නිසා මගේ හිතේ කියනවා දෙවියන් වෙලා විපදවල ග්‍රහණයන් වෙලා විපදවල මනුෂ්‍යයන් වෙලා විපදවල නිවන් දකින්න පුළුවන් ගුණ 25 බුද්ධජනන් වහන්සේ වදාළා උසල චෛතසික 25 කියනවා දුක් උපදවන චෛතසික ධාරණක් තියෙනවා. මේ දෙකකම උදාහරණයක් තියෙනවා. මේ දෙපළක් ධර්ම චෛතසික අපට බුදු පියාණන් වහන්සේ විස්තර කරලා දේශනා කළා. ඒ නිසා දැන් මට හොඳ වෙලා මට දැන් වටිනා වෙලා යම් කිසි කෙනෙක් කියනවා බලලෙකුට මේ පොත විතර කෙනෙක් කියනවා යම් ළමයෙකුට අඳගහලා මේ බලලා මේකුණ වල තාසයි මරන්න දෙපා මැරෙන්න කලින් මේකුණ ගෙනාවා මේ ළමයා කරකා මනුවන් දාලා ඉන්න මීකුණා එතකොට කියන්නේ මේ ගුණ දැකපු ගමන් බොහෝ සතුටක් උපදින. ඒ සතුටක් උපන්නේ අර මේ සංයමන රුපියල් 25 ගන්න පුළුවන්. ඒ වාගේ ආනර මේ මේ ගුණ ගම ගන්නවා. නමුත් ඒ ගම ගණන් ගන්න ඒ වාගේ Tamanda තරහක් වෙන දෙයක් ලැබී දැනේ තමයි සතුට වෙනවා. මට දෙව් මිනිස් නිවන් සැප ලබන්න සාන්ති භාවනිකා පුරා ගන්න මොහොතක් දැන් ලැබුණා. තරහෙන් අරමුණක් නැත්නම් සාන්ති භාවනිකා පුරාන්නද ඉවතනවා කියන්නේ තරහක් වෙන කරුණකදී තරහම වෙන්නේමයි ඒ නිසා ධම්මක නිවන් දකින්දක පාරමිතා මේ පාරමිතා තුනක් ගන්න වෙනවා ලබුණා ඒකනම් සපකක් වේවා ඒකනම් කාමකලේ උපකාරයක් තමන්ගේ තණ්හෝන ඒ මත උපකාරයක් ඒකනම් සපකක්ම වේවා ආන්මෛත්‍රී පාරමිතා වෙනවා මම තරහ නොගෙන ඉවසමි මම ශාන්ති පාරමිතා පුරමි හිත එක විදියකට මම තියාගන්න උපේක්ෂා පාරමිතා පුරමි වතාර මාර්ගිතා කුණතිය අකුරා ගන්න පුළුවන් නම් ඉතින් ඔය අහඳන කහකුරුදු කරන්න ඕනේ මුල කුරුදු කරන්න ඕනේ අපමා භෝසතානන් වහන්සේ අතපය කපන වෙලාවේ උන්වහන්සේ බොහොම තරහගත්තේ නැහැ උන්වහන්සේ මෛත්‍රිය කළා මේ යෝමේ හත්යක පාදයක පන්නනාසන්ත ජීවයේ ඉරන් ජීවතු සෝරාජා නයි කුජාති මාවිතා යන්නේ උන්වහන්සේ වදාළේ යමෙක් මගේ අපාචාර කළේද ඒ රජුන් ගැන මම කියගෙන මගේ කිසි තරහක් නැහැ කියලා සේනාපතියව ප්‍රකාශ කළා. ඒ මොකද පුරුදු කරපු නිසා මේ සංසාරයේ ධර්මයේ පුරුදු කරපු නිසා ආනර විලාය ගන්න පුළුවන් වුණා. දැන් අපිට ලෝකුරා බුද්ධ ශාසනයක් ලැබුණා. අපි දැන් පුරුදු කරන්න ඕනේ. දහ පාරමිතා පුරන්න ඕනේ. නිවන් දකින්න පාරමිතා නපුරා නිවන් දකින්න බෑ. ඉතින් අපි මේ අවස්ථාවේදී සතුටක් උපදවනවා. තණ්හා විදියට මේ තණ්හා කියන අරමුණේ මේ තණ්හාට මට උපකාරයක් කලේ වරදක් කළා නෙවෙයි කියලා තමන් හිතන්න පුරුදු වෙනවා. ඒ නිසා මට මේ කාරණා උදා ගන්න උපකාරයක් කළා. මම තණ්හා දුරු කරමින් ඉවසමින් මනසාන්තිපාරමිතා පුරමි. ඒ තණ්හාට හොඳක් කැපක් වේවා කියලා මම මෛත්‍රීපාරමිතා පුරමි. හිත වෙනසකට පාත් කර නොගෙන මම උපේක්ෂාපාරමිතා පුරමි. ආ ඒ විදිහට මේක පුරුදු කරන්න ඕනේ. ඉතින් මේව කලා කුරුදු කලායින් පස්සේ ආනන්ද මහත්මයාව පොළොවක් නොවන අන්දමට පොළොව නැති කරන්න බැරුවා වගේ පොළොව වෙනස් කරන්න බැරුවා වගේ මානව මෛත්‍රිය නිපලා හිත තියාගන්න ඕනේ මේ මේ කොහොමද තියාගන්නේ නැකේව මේ චිත්තං හිතුනලා මම හිත වෙනසකටපත් කරගන්නේ නැහැ අනුන්දෙත් නැහැ ඒ දැනක් එක්කෙනා කොහොමදක්වත් වේවා කියලා මම මෛත්‍රිය කුරුදු කරනවා ඒ දැනට දුකින් මිදේවා කියලා මම කරන ඒ ආකාරයෙන් මහන්සිලා කල්පනා කරන්න ඕනේ. එතකොට මේ කරුණාවෙන් හිත ජීවත් කරගන්න ඕනේ. මහන්සිලා කල්පනා උඹලා දේශනා කරන යම් කිසි කෙනෙක් එයාට අරගෙන යනවා ගංගානම් ගමන කරන්න කියලා කොල්ලාටත් දැනලා පත්තු කරගෙන ඇවිල්ලා ගංගානම් ගමන කරන්න කියලා පත්තු කරපු කොල්ලාට උඹලා අර ගංගානම් ගමේ මහා ගංගානම් ගමන කරන්න පුළුවන්ද? පුරුදු 500ක් ඇති ගංගානම් ගල පාරමී උරු කරන්න බෑ. ජනන විශාල 10000ක් ඇති ගංගානම් ගල උරු කරන්න බෑ. මානි මනුබලාට ප්‍රමාණක් මේ දේශනා කළේ. මේ ගංගානම් ගල උරු කරන්න බැරුවා ආගේ මම මගේත මන කියා ගන්න ඕනේ කියලා මම හිතන්න ඕනේ. අර මේ මුළු එළිය වාගේ තමයි මේ මන් බලන වචන එතකොට මුළු එළිය අරන් එන්නේ කියලා වාගේ තමයි බලන්නේ කියලා අර මුළු එළියේ ගංගානම් ගඟේ වතුරට උබාගුවාම ඉහිලා යනවා ඒකට වතුර උන් වෙන්නේ ඒ වාගේ ගංගානම් ධන වාදිත මන් කියා ගන්න ඕනේ කොහොමද ඒක තියාගන්නේ තමයි දුරු කරන්න ඕනේ මට කෙනෙක් දන්නක් මම හිත වෙනස් කරගන්නේ නැහැ ආගාමෙන් මම කියලා මේ කුණ ගැන ආගාමෙන් මට දැනන කියලා කන්නේ නැහැ. මේ තුනකටයි ගන්නෙ. මෙතන මමෙක් නෑ. හිතයි තුනයි විතරයි කියලා හිතයි තුනයි දෙක පමණයි තියෙන්නේ. මම කියන ආශාවෙන් හිත වෙනස් කරගන්නෙ නෑ. අහවලා දැන්නා කියලා තරහින් කෝපෙන් හිත වෙනස් කරගන්නෙ නෑ. මම එයාට බලින්ද යන්නෙ නෑ. ඒක නැත්නම් සපතක්ම දේවා. ඒක නැත්නම් දුකින් මිදේවා. මුළු ලෝකාසේ කරන සියලු සත්‍යය සපයතු වෙනවා. මහන්නේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ ධර්මයේ කලක් හොඳට දිනු වෙලා පුරුදු වුණායින් පස්සේ තමන්න ආන්නර මේ මුල්ලෙන් ගංගානම් ගම උරුකරන්න ධර්මා ආවි හිතේ තරහ උපදවා ගන්නකො තමන්න ඉන්න පුළුවන් වෙනවා. ඔය තරම් තපද්ද මහණෙනියක මේ තරහ ආපුවාම තමන්න මෙලෝ පරලෝ නොපෙනී යනවා. පින්පව නොපෙනී යනවා. මේ මේ දෙකින් කලයට නොකලයට නොපෙනී ගිහින් නම් මේ කාකාර පාප ධර්මද දැස් වෙනවා නමුත් මේ තරහ දුරු වීමෙන් ඉවසීමෙන් ඒ කිසිද පාපයක් සිද්ධ වෙන්නේ නැහැ අද දේවදත්ත අනිති මහ නිවේ මහ විදින්නේ මේ කෝපේ මුල් කරගෙනයි ඉතින් ඒ විදිහට নানা ප්‍රකාර දුරු নানা ප්‍රකාර පෞසිද්ධින්නේ සත්‍ය ආශ්‍රිත මේ කෝපේ නිසා ඉතින් Taman හිතන්න ඕනේ මම තරහ ගන්නෙ නෑ මම ආසාවෙන් හිත වෙනස් කරගන්නෙ නෑ බුදුරජාණන් වහන්සේ වදාළා චිත්තු පාදම්පිකෝ තුන්ද බහුපකාරං වදාන කුසලේසු ධම්මේසු කුසලය යුතහිත උපදවා ගැනීම මාත්‍රයක් බොහෝ උපකාර පිණිස පවතිනවා කියලා මම ඔබලා දේශනා කරනවා එතකොට ඒ කොහොමද මේ පරේ කෝදන බනිස්තන්ති මයනේ තක්කෝදන භවිස්ථානාතිත්තං උපාදේ කබ්බං මේ ලෝකයා තරහ ගන්නෝය අපි තරහ නොගෙන වාසය කරමු කියලා හිතෙන්න ඕනේ ඒ මේ ධර්මයේ පුරුදු කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. ඒ ධර්මයේ පුරුදු කරන සත්පුරුෂයා ධර්මයේ ධාර්මික පුජ්‍යලයක් වෙනවා. ගුණවන්තයෙක් වෙනවා. අනුදුර වෙනා යනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ලොව බලනකොටේ ගුණවන්තයා බුදු ඇහැට පේනවා. පසේ බුදු ඇහැට පේනවා. ඇසට පේනවා. තමන් ළඟට පැමිණෙනවා. තමන්ගේ සිව්පසේ බුදු මහන්සේලා ලබා ගන්නවා. උන්වහන්සේලා ධර්ම දේශනා කරනවා. පින් ඇති කෙනෙක් වුණා අනියන් මාර්ගඵල අවබෝධයේ අග්‍ර සමාධි නිර්වාණ ධාත්වක එම ධර්මානුශාසනාව පාස්වාබදාල දේශකයන් අනුසේ මාල්ප ගරයාය විහාර වාසීව බැලසු පඬිත ශිරෝමණී අතිපූජ්‍ය මා හෝ මේධ ස්වාමීන් වහන්සේ